you සමාරෝති කාරුණික පින්වත්නි අදත් පොය දින ධර්මදේශනා වශයෙන් පැයක පමණ දේශනාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා මේ සම්බෝධි යෝගාශ්‍රමයට පැමිණෙන හැමදෙනාම වගේ සමාධි විදර්ශනා භාවනා පිළිබඳව දැනුම ඇති ඒවට කැමැත්ති ඇති උදවිය ඒ නිසා අපි හැමදාම පොය දිනයකදී සමාධි දර්ශනා භාවනා පිළිබඳවම ධර්ම දේශනා කරනවා අදත් ඒ අනුවම සමාධි විදර්ශනා පිළිබඳව ධර්ම දේශනාවක් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ පුජ්‍යලයන් හතර දෙනෙක් පිළිබඳව විස්තර කර දීමට තමයි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා එයින් ප්‍රයෝජන ලබමින් තමන්ගේ සමාධි දර්ශනා භාවනා වැඩි දියුණු කර ගැනීමට මහන්සි වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාරනම පුජ්‍යලයන් හතර දෙනෙක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ ඒ ඒ පුජ්‍යලයන් බෙදා වදාරන්නත් අතිශ්‍රේෂ්ඨයි. දැන් අංගුත්තර නිකායේ එකේ ඉඳලා 11ට යනකම් විවිධ පුජ්‍යලයන් පිළිබඳව බෙදා දේශනා කරලා තියෙනවා. තවත් බොහෝ තැන්වල මේ පුජ්‍යලයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනම ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥා බල මහිම ਸਰවඥතා ඥානය කියන මේවා බලයෙන් තමයි මේ විදිහ දේශනා කරන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතය සමාධි විදර්ශනා භාවනා කරන පුජ්‍යලයන් හතර දිනක් පිළිබඳව දේශනා කළා. එතන සමාධි භාවනා සූත්‍ර කීපයක්ම තියෙනම එක සූත්‍රයක පුංචි කොටසක් තමයි මාත්‍රකාවසයෙන් තබාගත්තේ. චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා සන්ත සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ මහණෙනි මේ ශාසනයේ සමාධි විදර්ශනා භාවනා කරන පුජ්‍යලයන් හතර දෙනෙක් විද්‍යමාන වෙනවා කවර පුජ්‍යලයන් හතර දෙනෙක්ට මේ විදිහට මාත්‍රකා උද්දේශය තබලා ඊළඟට නිर्देश වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ පුජ්‍යලයන් හතර දෙනා බෙදා වදා අපි පළමුවෙන්ම දල වශයෙන් මේ පුජ්‍යලයන් හතර දෙනා පිළිබඳව තේරුම් ගත්තහම ඊළඟට වෙන වෙනම ඒ පුජ්‍යලයන් තේරුම් ගැනීමට පහසු වෙනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ලාභී හෝති අජ්ජත්සං චේතෝ සමතස්ස නලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනාය මහණෙනි මේ ශාසනයේ වාසය කරනා මේ සමාධි විදර්ශනා භාවනාව කරන පුජ්‍යලයක් මේ පළවෙනි පුජ්‍යලය ලාභී හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස තමන්ගේ චිත්ත සමතය හේමනන්නම් සිත සංසිඳවා ගැනීමෙහි යෙදී වාසය කරන න ලාභේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන එක ලබාගෙන නැහැ උපදවාගෙන නැහැ එතකොට මේ පළවෙනි පුජ්‍යලයා අධ්‍යාත්මික චිත්ත සමතයයි කියන සිත සංසිඳවාගෙන වාසය කරනම අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන එක ලබන්නේ නැහැ. ඉදපන භික්කමේ ඒකච්චෝ පුද්ගලෝ ලාභේ හෝති අධිපඤ්ඤා ධම්ම විපස්සනාය නලාභී අජ්ජත්තං චේතෝ සමතස් මහණෙනි මේ බුද්ධ ශාසනයේ තවත් පුජ්‍යලයක් අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව කියන එක ලබනම උපදවා ගන්න. නලාභී අජ්ජත්තං චේතෝ සමතස්. අධ්‍යාත්මික චිත්ත සමතය කියන සිත සංසිඳවාගෙන වාසය කරන්නේ නැහැ. එතකොට මේ පළවෙනි පුජ්‍යලයා ආධ්‍යාත්මික චිත්ත සමතය උපදවාගෙන වාසය කරනම ආදි ප්‍රඥා ධර්ම විපස්සනා උපදවා ගන්නෙ නැහැ. දෙවෙනි පුජ්‍යලයා ආදි ප්‍රඥා ධර්ම විදර්ශනාව උපදවා ගන්නම ආධ්‍යාත්මික චිත්ත සමතය උපදවාගෙන වාසය කරන්නේ නැහැ. ඉදපන භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ නේවලාභී හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස න ලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනා මහණෙනි මේ බුද්ධ ශාසනයේ තවත් කුජලයක් ආධ්‍යාත්මික චිත්ත සමතයය කියන සිත සංසඳවාගෙන වාසය කරන්නේත් නැහැ ඊළඟට අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව කියන එක උපදවාගෙන වාසය කරන්නේත් නැහැ. කොට මේ දෙකම උපදවා ගන්නෙ නෑ මේ තුන්වෙනි පුජ්‍යලය. ඊළඟට හතරවෙනි පුජ්‍යලයා ඉදපන භික්කවේ ඒකච්ච පුද්ගලෝ ලාභී චේව හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස ලාභීච අධිපඤ්ඤා ධම්ම විපස්සනා මේ බුද්ධ ශාසනයේ අතම් පුජ්‍යලයක් අධ්‍යාත්මික චිත්ත සමතය උපදවාගෙන වාසය කරනවා ඊළඟට අධිප්‍රඥා ධර්ම විදර්ශනාවත් උපදවාගෙන වාසය මේ දෙකම උපදවා ගන්න. එතකොට මේ බුද්ධලයන් හතර දෙනා පිළිබඳව දල වශයෙන් සලකා බලනකොට පළවෙනි බුද්ධලයා අධ්‍යාත්මික චිත්ත සමතය උපදවගෙන වාසය කරනම හෝට ආදි ප්‍රඥා විදර්ශනාව කියන එක නැහැ. දෙවෙනි බුද්ධලය ආදි ප්‍රඥා ධර්ම විදර්ශනා උපදවගෙන වාසය කරනම ඔහුට ආධ්‍යාත්මික චිත්ත සමතය කියන එක නැහැ. තුන්වෙනි පුජ්‍යලයට අධ්‍යාත්මික චිත්ත සමතයක් නැහැ අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන එකත් නැහැ හතරවෙනි පුජ්‍යලයට අධ්‍යාත්මික චිත්ත සමතය කියන එකක් තියෙනවා අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන එකක් තියෙනවා. මේ විදිහටයි මේ පුජ්‍යලයන් හතර දෙනා බෙදී යන්නේ. ඊළඟට අපි නැවත බලමු මේ කවුද මේ පුජ්‍යලය කියලා. වෙනම තේරුම් කරලා බලන්නට ඕන. ඉද බික්කමේ ඒකච්ච පුද්ගලෝ ලාභී හෝති අජ්ජත්තං චේතෝ සමතං. මේ පළවෙනි පුජ්‍යලයා ආධ්‍යාත්මික චිත්ත සමතේ ලබා ගන්නවා. අජ්ජත්තං චේතෝ සමතස්සාති නේකජ්ජත්තේ අප්පනාචිත්ත සමාධිස්ස කියලා අටුවාව තෝරලා තියෙනවා. තමන්ගේ චිත්ත සංතානයේ අරපණා සමාධිය අරපණා චිත්ත සමාධිය උපදවා ගැනීම තමයි ප්‍රධාන වශයෙන් අධ්‍යාත්මික චිත්ත සමතය කියන්නේ අටුවාවේ එහෙම විස්තර කරලා තිබුණත් අපිට මේ උපචාර සමාධිය කියන එකත් මෙතෙන්දී සම්බන්ධ කරගන්නට සිද්ධ වෙනවා. ඒ මොකද උපචාර සමාධියක් නැතුව අර්පණා සමාධියක් පහල කරගන්නත් බෑ එක කාරණයක්. අනික අර්පණා සමාධියේ පමණක් ගත්තාම උපචාර සමාධිය උපදවා ගන්න භාවනා කර්මස්ථානත් අයින් වුණා වගේ වෙන්න පුළුවන්. නම් බුද්ධානුස්සති භාවනාව උපචාර සමාධිය ලබා දෙන භාවනාව. ජීවිතාන්තයේ දක්වා බුදුගුණ භාවනා කළත් ධානයක් ලබන්නට බෑ. උපචාර සමාධිය පමණ. ඒ මොකද බුදුගුණ අනන්ත නිසා. දැන් අපි ගත්තොත් අරහං ගුණය කෙලසුන් කෙරෙන් දුරු බැවින් අරහං ඒ වගේම කෙලස් සතරන් නැසූ බැවින් සංසාර චක්‍රයේ අරසිඳලූ බැවින් රහසින්වත් පවුන කළ බැවින් සියලු පූජාවන්ට සුදුසු බැවින් කියලා අර්ථ පහක් තියෙනවා මේ එක අර්ථයක් ගත්තත් ඒක අතිවිශාල විෂයක්. දැන් සියලු පූජාවන්ට සුදුසුයි කියන තේරම අරගෙන තමයි පූජාවලිය ලියලා තියෙන්නේ. ඒකෙන් අපිට පේනවා කොච්චර විශාලද බුදුගුණ කියලා. මේ බුදු ගුණ වල ඇති අතිමහන් తත්වය නිසා අනන්ත නිසා විෂය අති විශාල නිසා බුදු ගුණ භාවනා කරලා ධානයක් උපදවන්නට බෑ උපචාර සමාධියට පමණයි යන්න පුළුවන් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ඡාගානුස්සති දේවතානුස්සති උපසමානුස්සති කියන මේ අනුස්සති භාවනා කර්මස්ථාන වලින් උපචාර සමාධියක් පමණයි ලැබෙන්නේ ඒ නිසා මෙතෙන්දී අපි මේ අධ්‍යාත්මික චිත්ත සමතය කියන්නේ උපචාර අර්පණා සමාධි බලයෙන් සිස සංසිඳවා ගැනීම කියලා ගත්තට වරදක් සාමාන්‍ය ජනයාගේ හිත හරියට මහ මුහුද වගේ මහ මුහුද දිවා රාත්‍රී දෙකේම කැළඹෙනවා. සල නගිනවා බිඳෙනවා කැළඹිලා. ඒ වගේ භාවනාවක් නැති බුද්ධලයාගේ හිතත් මහ මුහුද වගේම නිතම නම කැළඹෙනවා. මොනවන්ද මේ කැළඹෙන්නේ කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා. නීවරණ පහක් තියෙනවා. නිවන ආවරණය කරන කුසල ධර්මයන් උපදෙන්නට නොදී ආවරණය කරන ධර්ම. මෙන්න මේ නීවරණයන් නිසා තමයි සිත නිතරම කැළඹෙන්නේ. සිතේ සංසිඳීමක් නැහැ. උපචාර අර්පණා සමාධි බලයෙන් මේ නීවරණ ඈත් වෙලා යනවා. දැන් අර්පණා සමාධියක් ගැන විස්තර කරන තැන්වල පංචංග පහේනං පංචංග සමන්නාගතං කියලා විස්තර කරලා තියෙනවා. ඔය කාමච්ඡන්දාදී නීවරණ පහක් ප්‍රහාණය කරනම විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහකින් යුක්තද. එහෙම වුණාම අර නීවරණයන් ඈත් වෙලා ලෞකික වශයෙන් ප්‍රහාණය වෙලා හොඳට හිතේ තම්පත්කම සංසිඳීම ගෙන දෙන. උපාචාර සමාධියනොත් නීවරණයන් යටපත් වෙලා සිතේ සංසිඳීම ලබලා දෙනවා. මෙන්න මේ විදිහට උපචාර අර්පණා සමාධි බලයෙන් නීවරණයන් යටපත් කළා හිතේ සංසිඳීම ඇති කර ගැනීම හිතේ තැම්පත්කම ඇති කර ගැනීම තමයි අජ්ජත්තං චේතෝ සමතස්ස කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. තමන්ගේ සිත සංසිඳවා ගැනීම සිත තැම්පත් කර ගැනීම. එතකොට මේ පළවෙනි පොජ්ජලයා යම්කසේ භාවනා කර්මස්ථානයකින් උපචාර අර්පණා සමාධි උපදවාගෙන තමන්ගේ හිතේ තැම්පත්කම සංසිඳීම ඇති කරගන්න. ලාභී හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස කියලා වදාළ ඒක. න ලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනා මේ පළවෙනි පුජ්‍යලයා මෙතෙක් විස්තර කරන ලද ඒ උපචාර අර්පණා සමාධි උපදවාගෙන සිත සංසිඳවාගෙන වාසය කරන. නමුත් ඔහුට මේ අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව කියන එක නැහැ. මොකද්ද මේ අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන්නේ? අධිපඤ්ඤා ධම්ම විපස්සනායාති සංඛාර පරිග්ගාහක විපස්සනා ඥානස්ස කියලා අටුවාවේ තෝරලා තියෙනවා. අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන්නේ සංඛාර පරිග්‍රාහක කියන්නේ මේ සංස්කාරයන් අරමුණු සිතින් අල්ලාගෙන විදර්ශනා කරනකොට ඒ විදර්ශනා දැනුම ඇති කරනවා අනේ ඒක තමයි අධි ප්‍රඥා ධර්ම විදර්ශනා කියලා හිටන් මේ විස්තරක සංස්කාර කියන්නේ අපි මේ සිතින් අල්ලාගෙන භාවනා කරන අරමුණ. අපේ හිතට දැනෙන මේ රූප වේදනාදී ධර්ම ඔක්කොම සංස්කාර තමයි. ඒ සංස්කාර පරිග්‍රහණය කරනවා කියන්නේ සිතින් අල්ලාගෙන අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන. එහෙම භාවනා කරනකොට ඒ රූප වේදනාදී ධර්මයන් පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව දැනුම ඇති වෙනවා. අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් දැනුම ඇති වෙනවා. අන්නේ විදර්ශනා ඥානය තමයි ආදී ප්‍රඥා ධර්ම විදර්ශනාව හැටියට මේ අටුවාවේ තෝරලා තියෙනවා. ඊළඟට මේ ප්‍රතිසම්බිදා මාර්ග අටුවාවෙහි මේට වැඩිය විස්තරයක් තියෙනවා මේ අධිප්‍රඥා ධර්ම විදර්ශනාව පිළිබඳ. අධිපඤ්ඤා ධම්ම විපස්සනාති අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන්නේ ඒවං සංඛාරාණං භංගං පස්සිට්ඨා පස්සිට්ඨා සංස්කාරයන්ගේ රූප වේදනාදී අරමුණු වල බිඳී යාම දකිමින් දක දක අනිච්ඡාදිත විපස්සන්තස් අනිච්ඡාදී වශයෙන් භාවනා මානසිකාරේ පවත්තනකොට සංඛාරාම භිජ්ජන්ති මේ සංස්කාරයම තමයි බිඳිලා විනාශයටපත් වෙන්නේ සංඛාරාණං මරණං මේ සංස්කාරයන්ගේ නැති වී යාමම තමයි මරණය කියන්නේ. න අඤ්ඤෝ කෝටි අක්ඛේති. මේ සංස්කාරයන්ගේ ධර්මතා වශයෙන් ඒවම ඇති වෙලා බිඳින යනවා නමුත් මේවා කරවන්නේ ක්‍රියා කරවන්නේ උපදවන්නේ සත්‍යයේ කුජලයක් නැහැ. මංග වශයෙන් ශුන්්‍යතං ගහෙත්වා පවත්තා විපස්සන. මංග වශයෙන් ශූන්‍යතාර්ථය අරගෙන පවතිනා වූ විදර්ශනාව කියලා තමයි ඒ ප්‍රතිසම්බිදා මාර්ගයේ විස්තර කරලා තියෙනවා. මේ කියමනේ හැටියට මේ සංස්කාරයන් සිතින් අල්ලාගෙන භාවනා කරනම රූප වේදනාදී ධර්ම අරමුණු කරමින් භාවනා කරන එහෙම භාවනා කරනට ඒව වහවහා බිඳී යන දකින්න. මේක මේ සංස්කාරයන්ගේම බිඳීමක් මිසක් එතන සත්‍යයේ කුජ්ජලයක් මම මගේ කියලා ගත යුතු දෙයක් නෑ සංස්කාරයෝම බිඳිලා. එතකොට අර ශූන්‍යතාවය ඇති වෙන. අන්නේ විද්‍ය පිහිටන විදර්ශනා ඥාණය තමයි මේ අධිප්‍රඥා ධම්ම විපස්සනා කියලා කියන්නේ මේ ප්‍රතිසම්පදා මාර්ග අටුවාවේ විස්තර කරලා තියෙන හැටියට. ඒ වගේම ගාථාව කෙනොත් මේක විස්තර කරලා තියෙනවා. ආරම්මණංච පටිසංඛා බංකංචානුපස්සති ශුඤ්ඤතෝ ච උපට්ඨානං අධිපඤ්ඤා විපස්සනා. ඒක තේරුම දැන් භාවනා යෝගියෙක් නම් භාවනා අරමුණක් කරගෙන මෙනෙහි කරන මෙනෙහි කළා මේ අරමුණ බිඳිලා යනවා ඒ අරමුණ බිඳිලා ගියහම ඒ අරමුණ සිතින් අල්ලාගෙන මෙනෙහි කරපු හිතත් මෙනෙහි කරන හිතත් බිඳිලා යන ඒ සිත තවත් සිතකින් මෙනෙහි කරන මේ විදිහට අරමුණත් මෙනෙහි කරනවා අරමුණේ බිඳියාමත් මෙනෙහි කරනවා ඒ අරමුණ දැනගන්නා වූ හිතේ බිඳී යාමත් මෙනෙහි කරනවා. එතකොට තමයි ශූන්‍යතාවසෙ වැටහීම ඇති වෙන්නේ. අන්න ඒක තමයි අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියලා ප්‍රතිසම්බිදා මාර්ග පෙළෙහි සඳහන් එතකොට මේ ශ්‍රාවකයන්ට අධ්‍යාත්මික චිත්ත සමතේ මොකද්ද? අධිප්‍රඥා ධර්ම විදර්ශනාව මොකද්ද කියලා තේරම ඇති වෙන්නට මේ පළවෙනි බුද්ධලයා මෙතෙක් විස්තර කළ අධ්‍යාත්මික චිත්ත සමතය උපදවාගෙන වාසය කරනවා අධිප්‍රඥා ධර්ම විදර්ශනාව උපදවාගෙන වාසය කරන්නේ නැහැ ඊළඟට දෙවෙනි පුජ්‍යලය ඉදපන භික්ඛවේ ඒකච්ච පුද්ගලෝ ලාභී හෝති අධිපඤ්ඤා ධම්ම විපස්සනාය න ලාභී අජ්ජත්තං චේතෝ සමතස් මේ දෙවෙනි පුජ්‍යලයා මෙතෙක් විස්තර කර දුන්න අධිප්‍රඥා ධර්ම විදර්ශනාව උපදවාගෙන වාසය කරන න ලාභී අජ්ජත්තං චේතෝ සමතස් කලින් කියලා දුන්න උපචාර අර්පණා සමාධියයි කියන අධ්‍යාත්මික චිත්ත සමතය උපදවා ගන්න නැහැ මේ දෙවෙනි පුජ්‍යය. කොට මේ අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන එක ඒකට භූමිය වෙන්නේ අර භංග බිඳී යාම දකින නිසා දිට්ඨි විසුද්ධියේ ඉඳලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ භංග ඥානය තෙක් මෙන්න මේ ප්‍රදේශය අධිප්‍රඥා ධර්ම විදර්ශනාවට භූමිය එතකොට මේ දෙවෙනි පුජ්‍යලයා භංග ඥානයතෙක් විදර්ශනා නුවණයි කියන අධිප්‍රඥා ධර්ම විදර්ශනාව උපදවාගෙන වාසය උපචාර අර්පණා සමාධියයි කියන අධ්‍යාත්මික චිත්ත සමතය උපදවාගෙන වාසය කරන්නේ නැහැ. මෙතෙන්දී අපට කාරණයක් ප්‍රකට වෙනවා මේ බුද්ධ දේශනාවට අනුම කොට මේ අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන්නේ භංග ඥානයේ කරන විදර්ශනා භාවනාව. එතන සමාධියක් ගැන කියලා නැහැ. ඒකට ආරම්භයේ පටන්ම විදර්ශනා භාවනා කරලයි මේ පුජ්‍යලයා භංග ඥානයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් භංග ඥානයේ ළඟට ගියා නම් බය ආදීනම නිබ්බිදා මුංචිත කම්මිතා පටිසංකා සංඛාරපේක්ෂා කියන මේ ඥාන પરම්පරාවට තියවෙනවා. එතකොට තව එහාට ඒ බුද්ධලයට යන්න පුළුවන් බව පේනවා. එතකොට මේ දෙවෙනි බුද්ධලයා අධිප්‍රඥා ධර්ම විදර්ශනාවයයි කියන බංග ඥානයේතෙක් විදර්ශනාව උපදවාගෙන වාසය කරනවා උපචාර අර්පණා සමාධියයි කියන ආධ්‍යාත්මික චිත්ත සමතය උපදවාගෙන වාසය කරන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි පුජ්‍යලය. හිතපන භික්ඛමේ ඒකච්ච පුග්ගලෝ නේවලාභී හෝති අජ්ජත්තං චේතෝ සම්පත. මේ තුන්වෙනි පුජ්‍යලයා අධ්‍යාත්මික චිත්ත සමතයයි කියන උපචාර අර්පණා සමාධි උපදවගන්නෙත් නැහැ. නලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සන. බංග ඥානයේතෙක් විදර්ශනා දැනමයි කියන අධිප්‍රඥා ධර්ම විදර්ශනා උපදවගන්නෙත් සැකෙමින් හිතනවා නම් මේ තුන්වෙනි පුජ්‍යලයට සමාධියක් නැහැ විදර්ශනාවක් නැහැ. අපි කෙටි කල්ලා ගත්තාම දැන් අර මුලින් කියා දුන්න විස්තර ටිකට අනුව තේරුම් ගන්න පුළුවන් පළවෙනි පුජ්‍යලයට සමාධිය තියෙනවා විදර්ශනාව නැහැ. දෙවෙනි පුජ්‍යලයාට විදර්ශනාව තියෙනවා සමාධිය නැහැ. තුන්වෙනි පුජ්‍යලයාට සමාධියක් නැහැ විදර්ශනාවක් නැහැ. ඊළඟට හතරවෙනි පුජ්‍යලය. ඉදපන බික්කමේ ඒකච්ච පුද්ගලෝ ලාභීතේව හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස ලාභේච අධිපඤ්ඤා ධම්ම විපස්සනා මානිනි මේ බුද්ධ ශාසනයේ ඇතම් පුජ්‍යලයක් අර ආධ්‍යාත්මික චිත්ත සමතයයි කියන උපචාර අර්පණා සමාධි උපදවාගෙන වාසය කරන ඊළඟට භංග ඥානයේ තෙක් විදර්ශනාවයයි කියන අධිප්‍රඥා ධර්ම විදර්ශනාවත් උපදවාගෙන වාසය. මේ හතරෙනි පුජ්‍යලයා මේ දෙකම උපදවාගෙන වාසය කරනවා. මෙන්න මේ විදියටයි මේ පුජ්‍යලයන් හතර දෙනා බුදුරජාණන් වහන්සේ බෙදා වදාළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ පුජ්‍යලයන් හතර දෙනාම කල යුතු කෘත්‍ය හතරක් කියලා. දැන් පළවෙනි පුජ්‍යලයාට අධ්‍යාත්මික චිත්ත සමතයයි කියන උපචාරාර්පණා සමාධි. සමාධිය තියෙනවා කියවනේ එයා උපදවාගෙන වාසය කරනවා. නමුත් ඔහුට විදර්ශනාව නැහැ. දැන් දෙවෙනි පුජ්‍යලයාට විදර්ශනාව තියෙනවා සමාධිය නැහැ. එම් පළවෙනි පුජ්‍යලයා තමන්ට නැති දේ තමයි සකස් කරගන්නට. ඔහුට විදර්ශනාව නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔහු මොකද කල යුත්තේ? මේ පළවෙනි පුජ්‍යලයා දෙවෙනි පුජ්‍යලයාව සොයාගෙන යන්නට ඕන. ගෙහෙල්ලා ඔහුගෙන් උපදෙස් ලබා ගන්නවා. මනවටද විදර්ශනාව අධි ප්‍රඥා ධර්මයේ විදර්ශනාව උපදව ගන්න. ඒ පළවෙනි පුජ්‍යලයා දෙවෙනි පුජ්‍යලයා ළඟට ගිහිල්ලා විමසනවා. ඇවත්නේ කොහොමද විදර්ශනා භාවනාවට හිත යොමු කරගන්නේ? සංස්කාරයන් සම්මර්ෂණය කරන්නේ අරමුණු මෙනෙහි කරන්නේ කොහොමද? විදර්ශනා වශයෙන් හිත පිහිටවා ගන්න කොහොමද? මේ ආදි වශයෙන් මේ පළවෙනි පුජ්‍යලයා දෙවෙනි පුජ්‍යලයා හොයාගෙන ගිහිල්ලා තමන්ට විදර්ශනා උපදවා ගැනීමට උපදෙස් ලබා ගන්නට එතකොට දෙවෙනි පුජ්‍යලයා විදර්ශනා උපදවාගෙන ඉන්නේ ඔහු තන්නවා තමන් ආපු මග මේ විදිහටයි මම විදර්ශනා භාවනා කළේ කියලා මේ අනෙක් කුජලයාට කියා දෙන්න. සමාධියේ ඉඳලා මෙන්න මේ විදියට මේ අරමුණු මෙනෙහි කරන්න මේ මේ ආකාරයෙන් සංස්කරණ සම්සම්මර්ෂණය කරන්න මේ විදිහට අනිත්‍ය ආදී වශයෙන් භාවනාරමුණු මෙනෙහි කරන්න මේ විදිහට කියාද එතකොට මේ පළවෙනි පුජ්‍යලයා දෙවෙනි පුජ්‍යලයාගෙන් උපදෙස් ලබාගෙන ඔහුත් විදර්ශනා භාවනාව කරනවා මෙහෙම කරගෙන යනකොට ටික දවසකින් මේ පළවෙනි බුද්ධලයාටත් පුළුවන් වෙනවා ආදි ප්‍රඥා ධර්ම විදර්ශනාව උපදවා ගන්න. එතකොට දැන් පළවෙනි බුද්ධලයාගේ සමාධියත් එයාට ස්වභාවයෙන්ම තියෙනවා. දැන් විදර්ශනාවත් උපදවා ගන්න. මේ දෙකම සකස් කර ගන්නවා පළවෙනි බුද්ධලයා. ඊළඟට දෙවෙනි පුජ්‍යලයාට විදර්ශනාව තියෙනවා සමාධිය නැහැ දෙවෙනි පුජ්‍යලයා මොකද කරන්න ඕන පළවෙනි පුජ්‍යලයාට උපචාරාර්පණා සමාධි තියෙන නිසා ඔහුව හොයාගෙන යන්න ඕන ගිහිල්ලා විමසන්න ඕන අවත්නේ කොහොමද සිත සමාධියට හරවා ගන්න. සිත එකඟ කර ගැනීම සඳහා පිහිටවා ගන්න කොහොමද? අරමුණේ හිත සකස් කරලා පිහිටවන්නේ කොහොමද? මේ ආදී විස්තර අහනවා මේ දෙවෙනි පුජ්‍යලයා පළවෙනි පුජ්‍යලයා ළඟට ගිහිල්ලා මොකද ඔහු ළඟ සමාධිය තියෙනවා. එතකොට මේ පළවෙනි පුජ්‍යලයා දෙවෙනි පුජ්‍යලයාට කියා දෙනවා අවත්නි මෙන්න මේ ආකාරයට හිත සමාධියේ පිහිටවන්න. මෙන්න මෙහෙමයි සිත තැම්පත් කරන්න. මෙන්න මේ විදිහට භාවනා අරමුණ ගන්න ඕන සමාධි වශයෙන්. මෙන්න මේ මඟ අදිස්ථාන හෝ ඒ සමාධියට හිත යොමු කර ගැනීම හෝ කරන්න. එහෙම උපදෙස් දෙන්න. එතකොට මේ දෙවෙනි පුජ්‍යලයාට ටික දවසක් යනකොට පළවෙනි පුජ්‍යලයාගෙන් උපදෙස් ලබාගෙන ඔහුටත් පුළුවන් වෙනවා උපචාර අර්පණා සමාධි උපදවා ගන්න. එතකොට ඔහුගෙත් අධ්‍යාත්මික චිත්ත සමතයක් සකස් වෙනවා අධිප්‍රඥා ධර්ම විදර්ශනාවක් සකස් වෙනවා. දැන් පළවෙනි පුජ්‍යලයාගෙත් මේ දෙකම සකස් වෙනවා. දෙකම සම්පූර්ණ වෙනවා. දෙවෙනි පුජ්‍යලයාගෙත් ඒ දෙකම සම්පූර්ණ වෙනවා මේ විදියට උපදෙස් ලබාගෙන භාවනා මානසිකාරේ පවත්වා ගැනීමෙන් කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊළඟට තුන්වෙනි පුජ්‍යලය මේ තුන්වෙනි පුජ්‍යලයට අර කියන ලද උපචාරාර්පණා සමාධියක් නැහැ. ඊළඟට අධිපර අධිප්‍රඥා ධර්ම විදර්ශනාවක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ තුන්වෙනි පුජ්‍යලයා අපි සරල වශයෙන් ගත්තහම සමාධි විදර්ශනා උපදවා ගැනීම සඳහා දැඩි පරාක්‍රමයකින් යුක්තව කටයුතු කරන්න. නොපසබට උත්සාහය නොනවතින වීරියෙන් යුක්තව සමාධි වේදන්සනා දෙක උපදවා ගැනීමට කටයුතු කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ආදිත්ත චේලස් සිරසූපමෝ මුනි කියලා දේශනාවේ තියෙනවා තමන් ඇඳලා පොරවලා තියෙන ඇඳුම් වලට ගිනි ගත්තොත් හිසට ගිනි ගත්තොත් සතරං ඉක්මනක් ගන්නවද ව්‍යායාමයක් ගන්නවද ඒ ගින්න නිවා ගන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊටත් වැඩි වීරියක් ගන්නට ඕන මේ සමාධි විදර්ශනා උපදවා ගැනීම. ඒක එක ගින්නක්. අපට එහෙම නෙමෙයි රාග, ද්වේෂ, මෝහ ව්‍යාධි මේ ආදී කොට ඇති ජරා මරණ ආදී 11 ගින්නක් තියෙනවා 11 ගින්නකින් නිරන්තරයෙන් දැවෙනවා ඒ නිසා වහවහ හිසට ගිනිගත්තු කෙනෙක් වගේ ඇඳුම් වලට ගිනිගත්තු කෙනෙක් වගේ දැඩි පරාක්‍රමයකින් යුක්තව නනමතින නපසුබට උත්සාහයෙන් යුක්තව සමාධි විදර්ශනා උපදවා ගැනීමට කටයුතු කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා කොහොමද මස්හාලේ වියලි ගොත් මුළු සිරුරේ සිවියට හර ඉතිරි වත්තරේ නොපසුබට වඩනහු බැමුන් මෙසාසරේ බැමි මනසා පැමිණෙති තුම් නිවන් පුරේ ඊටාම අර්ථවත් කවියක් භාවනා යෝගයෙන් තමන්ගේ ශරීරයේ මස්ලේ සේරම වේලිලා ගිහිල්ලා හමයි යටයි නහරයි පමණක් ඉතුරු වුණොත් ඉතුරු වෙච්චා මම බලාපොරොත්තු වන දේ සඵල කරගෙන මිසක් නැගිටින්නේ නැහැ කියන දෘఢාදිෂ්ඨාණයෙන් යුක්තව වීර්ය වඩන්නට ඕන. එහෙම කලහම බැමි වනසා පැමිණිතිතුම් නිවන්තුරේ. සේරම මේ සංසාර බැමි සංයෝජනාදේ සේරම කෙලස් බැමි සිඳ බිඳ දමලා නිවන් පුරයට පැමිණෙනවා නිවන අවබෝධ කරගන්නවා කියන එකයි තේරෙන්නේ. එතකොට මේ තුන්වෙනි බුද්ධලයා සමාධි විදර්ශනා උපදවා ගැනීමට දැඩි පරාක්‍රමයකින් යුක්තව නොනවතින වීරියකින් යුක්තව කටයුතු කරන්න ඕන සමාධි භාව විදර්ශනා උපදවා ගැනීමට වැරදරන්න ඕන කියලා තමයි බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට හතරවෙනි පුජ්‍යලය. බුදුරජාණන් වහන්සේ වදාරන අය හතරවෙනි පුජ්‍යලයා සේසු යේව කුසලේසු ධම්මේසු පතිට්ඨාය උත්තරින් ආසවානං khයාය යෝගෝ කරණි දැන් හතරවෙනි පුජ්‍යලයාට තියෙනවා සමාධි විදර්ශනා දෙකම ඔහු කරන්න ඕනේ මොකද ඒ උපචාරාර්පණා සමාධි බංග ඥානයේතෙක් විදර්ශනාව කියන මේ කුසල ධර්මයන්නේ පිහිටල මත්තේහි ආශ්‍රවයන් ශේගරණයම සඳහා වෑයම් කරන්නට ඕන වැරදරන්නට ඕන මොකද ආශ්‍රමයන් සෑකර ගැනීමට අවශ්‍ය කරන පදනම් සමාධි විදර්ශනා දෙක ඔව් උපදවාගෙන සකස් කරගෙන ඉන්නේ. ඒ නිසා මත්ෙහි සමාධි විදර්ශනා වල පිහිටාගෙන ආශ්‍රමයන් ක්ෂය කර ගැනීම සඳහා වෑයම් කරන්නට ඕන උත්සාහවන්ත වෙන්නට ඕන වැර දරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා ආශ්‍රවයන් ක්ෂය කරන්න මොනවද මේ ආශ්‍රව කියන්නේ දේශනා වෙනං සඳහන් වෙනවා කාමාශ්‍රව භවආශ්‍රව දිඨාශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා හතර ආශ්‍රව නාමයෙන් හතරක් දේශනා කළා හොසේරම කෙලසුත් සිත කිලිටි කරන ධර්ම මේ ආශ්‍රව හතරට ඇතුළත් අපි දල වශයෙන් ගන්නකොට ආශ්‍රව කියන්නේ කෙලස් තමයි. වැඩි දියුණු වෙනා යන මේ සංසාරේ ඇවිද්දවන සසර දුක දික් කරන කෙලෙස් තමයි මේ ආශ්‍රව කියලා කියන්නේ. ඒ කාම භව දිට්ඨි අවිජ්ජා වශයෙන් ගත්තත් ඒව ප්‍රහාණය කර ගැනීම සඳහා වෑයම් කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊළඟට අපි බලමු කොහොමද මේ ආශ්‍රමයන් ඡය වෙන්නේ දැන් සහත් මාර්ග ඥාණයට කියනවා ආශ්‍රම ක්ෂය කර ඥාණය ඒ රහත් මාර්ග ඥාණයෙන් තමයි ඉතිරි නැතිව මේ ආශ්‍රමයන් ඡය වෙනවා. නමුත් සේරම ආශ්‍රම රාහත් මාර්ග ඥාණයෙන් ඡය වෙනවා කියලා කියන්නට බෑ. ඇයි හේතුව අනිත් මාර්ග ඥාන වලිනුත් මේ ආශ්‍රමයන් ඡය වෙන. කාම භව දිට්ඨි අවිජ්ජා කියලා ආශ්‍රව හතරක් තියෙනවා කියලා කිව්වනේ. මේ ආශ්‍රව හතරෙන් බලය අඩුම ප්‍රහාණය කරන්න ලේසි මේක තමයි ditthාශ්‍රමය. දෘෂ්ටි නැමැති ආශ්‍රමය. මේ දෘෂ්ටි නැමැති ආශ්‍රමය සෝවාන් මාර්ග ඥානයේදී ප්‍රහාණය කරනවා. අනුශය වශයෙන් ගත්තත් ආශ්‍රව වශයෙන් ගත්තත් ප්‍රහාණය වෙනවා. ditthිගත සම්පයුක්ත සිත් හතරකුයි විචිකිච්ඡා සහගත හිතයි කියන මේ සිත් පහක් අභිධර්මයේ හැටියට සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා. එතකොට දිඨාශ්‍රමය කියන එක සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා. ඊළඟට ලෙහසි එක තමයි කාමාශ්‍රම. සකෘදාගාමි මාර්ග ඥාණයෙන් කාමාශ්‍රමයේ බලය අඩු වෙනවා. තුනී වෙනවා කියලා කියන්නේ. තුනී වෙනවා කියන්නේ නිතර ඇති වෙන්නේ නැහැ. ඉඳලා හිටලායි ඇති වෙන්නේ. ඒක ඇති වුණත් ඒ තරම් බලවත් ඇති වෙන්නේ ඒකයි තුනී වෙනවා කියන්නේ. සෝවාන් මාර්ග ඥාණයෙන් දිත්තාශ්‍රවේ ප්‍රහාණය වෙනම සකෘදාගාමි මාර්ග ඥාණයෙන් කාමාශ්‍රමයේ බලය අඩුව. ඊළඟට අනාගාමි මාර්ග ඥානය අනාගාමි මාර්ග ඥාණයෙන් තමයි මේ කාමාශ්‍රවය සහ මුලින් ප්‍රහාණය කරන්න බැරි මේ ආශ්‍රව හතරෙන් බලවත් මේක තමයි කාමාශ්‍රවය මොකද මාර්ග ඥාන දෙකකින් ඕන කාමාශ්‍රමය ප්‍රහාණය කරා. ඒ මොකද අපි මේ සසර වසන කාලේ වැඩිම කාල සීමාවක් වාසය කරලා තියෙන්නේ කාම ලෝක. බ්‍රහ්ම ලෝකෙට ගියා නම් බොහොම සුළු ප්‍රමාණයක්. ඒ කාම ලෝකයේ පිළිබඳව ඇති බැඳීම අධිකයි. ඒ නිසා සකෘදාගාමි අනාගාමි කියන මාර්ග දෙකකින් ඕන මේ කාමාශ්‍රවය කියන එක ප්‍රහාණය අනාගාමි මාර්ගයෙන් කාමාශ්‍රවේ ප්‍රහාණය වේ. ඒ කාමාශ්‍රවේ ප්‍රහාණය වුණහම ආයෙම කාම ලෝකෙට එන්නේ නැහැ. මොකද ඒක ප්‍රහාණය වෙලා. සුද්ධාවාස බඹලව උපදිනවා මිසක් ආයි කාම ලෝකයට එන්නේ නැහැ. කාම ලෝකෙ ඉක්මවලා යනවා අර කාමාශ්‍රවය ප්‍රහාණය කරලා. ඒ විදිහටයි කාමාශ්‍රවය ප්‍රහාණය වෙන්නේ. ඊළඟට භවආශ්‍රමයයි අවිජ්ජාශ්‍රමයයි මේ ආශ්‍රව දෙක ප්‍රහාණය වෙන්නේ රහත් මාර්ග ඥානයි. දැන් මුලින් රහත් මාර්ග ඥානයට ඉස්සෙල්ලා දිඨාශ්‍රව කාමාශ්‍රව කියලා දෙකක් ප්‍රහාණය වෙනවා. එහෙම වුණත් ඒ ප්‍රහාණය වෙච්ච ආශ්‍රමයන් ගැන නොසලකා රහත් මාර්ග ඥානයට ආශ්‍රම ක්ෂේකර ඥානය කියලා කියනවා. කොට රහත් මාර්ග ඥාණයෙන් තමයි භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ දෙක ප්‍රහාණය ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සමාධි විදර්ශනා ගුණවල පිහිටාගෙන කුසලයන් පිහිටාගෙන ආශ්‍රමයන් ඡය කර ගැනීම සඳහා වෑයම් කරන්නට කියලා වදාලේ මෙන්න මේ නිසයි. තින් පින්වත්නි අංගුත්තර නිකාය චතුක්ක නිපාය සත්‍යයේ සඳහන් වෙන සමාධි භාවනා සූත්‍රය පිළිබඳව තමයි මේ විස්තර කළේ. පුජ්‍යලයන් හතර දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ වදාලා අපි සරල වශයෙන් සලකනකොට පළවෙනි පුජ්‍යලයා සමාධිය උපදවා ගන්නා හොට විදර්ශනාව නැහැ. දෙවෙනි පුජ්‍යලයා විදර්ශනාව උපදවා ගන්නා හොට සමාධිය නැහැ. තුන්වෙනි පුජ්‍යලයාට සමාධියක් නැහැ විදර්ශනාවක් නැහැ. හතරවෙනි පුජ්‍යලයාට සමාධියක් තියෙනවා විදර්ශනාවක් තියෙනවා. මේ හතර දෙනාම කලයුතු කෘත්‍ය හතරක් වදාළ බුදුරජාණන් වහන්සේ පළවෙනි බොජ්ජලයා දෙවෙනි බොජ්ජලයාගෙන් උපදෙස් ලබාගෙන විදර්ශනාව වැඩි දියුණු කරගන්නවා. දෙවෙනි බොජ්ජලයා පළවෙනි බොජ්ජලයාගෙන් උපදෙස් ලබාගෙන සමාධිය වැඩි දියුණු කරගන්නවා. තුන්වෙනි බොජ්ජලයා සමාධි විදර්ශනා උපදවා ගැනීම සඳහා හිස ගිනිගත්තෙක් ඇඳුම් වලට ගිනිගත්තෙක් වාගේ ජඩි පරාක්‍රමයක් නොනමෙතන වීරියක් ගන්න ඕන උත්කෘෂ්ඨ වශයෙන්ම වැරදරන්නට ඕන කියලා දේශනා. ඊළඟට හතරවෙනි බොජ්ජලය තමන් උපදවාගෙන තියෙන සමාධි විදර්ශනාවල පිහිටලා කෙලෙස් ප්‍රහාණය කර ගැනීම සඳහා වෑයම් කරන්න ඕන කටයුතු කරන්න ඕන කියලා දේශනා ඉතින් ඒ ගමන ගියහම සෝවාන් මාර්ග ඥානයේදී ditthාස්ත්‍රවයත් ප්‍රහාණය වෙනවා අනාගාමි මාර්ග ඥානයේදී කාමාශ්‍රවය ප්‍රහාණය වෙනවා රහත් මාර්ග ඥාණයෙන් භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේවා ප්‍රහාණය වෙනවා. මේ විදිහට කාමාශ්‍රමාදී කෙලස් ප්‍රහාණය කරලා අවසානයේදී තමන්ගේ බලාපොරොත්තු සියල්ලක් සඵල කරගෙන උතුම් ශාන්ත අමා මහ නිවන් දකින්නට හේතු වාසනා ගෙන දෙනවා. දැන් ඉතින් ධර්මදේශනා වේලාව අවසන් වෙනම සමාධි විදර්ශනා භාවනා මුල් කරගෙන මේ දේශනාව කළේ හැමදෙනාම ඒක අනුව කටයුතු කළා හිටන් තමන්ගේ සමාධි දර්ශනා භාවනා දියුණු කර ගන්නට මහන්සි ගන්නට ඕන මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළ උදාර කුසල බලයෙන් හැමදෙනාටම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සබාවයි